දැන් බුද්ධ පූජාවට බව සංකර ඇති නිසා මේ ඇයට භාවනාවට අදාළ සරල ධර්ම දේශනාවක් අදහස් කරන්නේ සාමාන්‍ය බුදුනාන මහසීගේ දවසක් ප්‍රශ්නයක් ඇහුවා. තම කෙටියෙන් මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නේ කොහොමද කියලා. උත්තාවතාංගෝ බන්දේ දීක්ඛෝ සංකීර්ණ කන්නා සංකේතෝ ප්‍රතිවිද ප්‍රශ්නය. සිටින් මේ දුක්ඛ සියලුම සංඛාන් ශේකලා සාධභාවය ලබන්නේ කොහොමද කියන එකයි මේ ප්‍රශ්නේ. ඊට බුදුරජාණන් වහන්සේ දේවතරක් වශයෙන් මදාළා. ඉද දේවානන්ද වික්ඛු ඉද දේවානන්ද වික්ඛුන සුතං නොතේ සබ්බේ ධම්මා නාලං අභිවේසාය. මේ ශාස්ත්‍රයේ සිටින කෙනෙක් භාවනා කරන තැන කවුරු හෝ විචාකෝ ක්ෂණයක් හෝ මිනිහෙක් හෝ පාසකව මෑණි කෙනෙක් කවරෙක් වරුන් කවරෙක් වරුන් සුතන් හෝතේ මෙහිම අහනවා සබ්බේ ධම්මා නාලනන්දේ සාරය මේ ලෝකයේ තියෙන කිසිම ධර්මයක් අභිනිවේෂ කළ යුතු නැහැ කියලා. අභිනිවේෂ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ සංහාවකින් අල්ලන්නේ, දිට්ඨියකින් අල්ලන්නේ, මානයකින් අල්ලන්නේ. මේ තණ්හාදිත්‍ය මාන වශයෙන් හෝ වෙනත් කවර ආකාරයකින් හෝ මේ ලෝකයේ කිසිම ධර්මයක් අල්ලන්නේ නැහැ කියලා අසන. දේවන්තං දේවානම් වික්ඛුන සුතන්නෝ දේ සබ්බේ ධම්මා නානන දිනේසාය තිස්සෝ සම්බන්ධම් මං අභ්‍යානාති. එන්න මෙලසින් අසන ලබේ වික්ෂුව සම්බන්ධම් මං අභ්‍යානාති සියලුම ධම්ම විශිෂ්ඨ ඥානකින් දකිනවා. සෝ සබ්බන් ධම්මං අභිඥාය සබ්බන් ධම්මං පටිඥානාති මෙසේ එසේ විශිෂ්ට ඥානයකින් දකින ලද ධර්මයන් ඇති වූ විසින් ඒ සියලුම ධර්ම පිරිසිදු දක්නා පටිඥානාති සබ්බන් ධම්මං පරිඥාය ඒ ආකාරයෙන් පිරිසිදු දැකලා යම් කිසි වේදනාවක් වේදේති සුඛං ආදුක්ඛං සුඛං වා යම් කිසි වේදනාවක් විඳිනවා නම් සැප හෝ දුක් හෝ මනසක් වේදනාවක් කාසු වේදනා සුළු අනිත්‍යානුපස්සී වේද විකාගානුපස්සී වේද දිනා නිරෝධානුපස්සී වේද පටිච්චසමුප්පාදානුපස්සී වේද මේ වේදනාවන් කෙරෙහි අනිත්‍ය විරාගය නිරෝධය පටිච්චසමුප්පාදය කියන ඒ අනුපස්සනාව වඩමින් වාසය කරනවා සෝ කාසු වේදනා අනිත්‍යානුපස්සී විදතෝ ඒ ආකාරයෙන් අනිත්‍ය විරාගය නිරෝධය පටිච්චසමුප්පාදය කියන ඒ අනුපස්සනාව වඩමින් වාසය කරන පොහු නචකින්චි ලෝකී උපාදීති මේ ලෝකයේ කිසිවක් උපාදාන කරන්නේ අනුපාදායම් උපාදාන නොකර නිවිතන පරිත්‍ස්සති සිතේ සිටම අමකාවක් විචිකිච්ඡාවක් චක්කිතයක් ජනිත වන්නේ අපරිත්‍ස්සම් එසේ ඒ වූ කල පච්චත්තං යේව පරිනිබ්බායති මේ ජීවිතයේදීම හේතුමකලේ සම්පූර්ණ නිවනෝ කියන ආදාතේ විශේෂම් බ්‍රහ්මචර්යයන් කතම් කරණාමේ අපේ නාම ප්‍රාණිකත්තාති පජානාති කියන ආදාතේ විශේෂම් බ්‍රහ්මචර්යයන් කතම් කරණීයම් නාම ප්‍රාණිකත්තාති පජානාති යාතිස්සෙක්ලා කලේත දේවස් කළා බ්‍රහ්මචාරී ජීවිතේ හිම කළා ඊට පස්ව කරන්න දෙයක් නැහැ කියලා දැනගන්න. ඒ වගේ පොදේවානන්තයෙන් තවතාවක පොදේවානමෙන්දස් එක්කෝ සංගිතේන තණ්හා සංකේතෝ හොති මෙතකින් භික්ෂුවක් මේ සියලුම තණ්හාව සම්පූර්ණයෙන්ම නිරෝධ කරනවා. රහත් වෙනවා කියන එකයි නිරාකරණය. එතකොට මේදී කරුණු පහක් කියන්නේ නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් භාවනා කරන්න අදහස් කරන කෙනෙක් විසින් ඒ කරුණු පහ පිළිපදින්න. පළවෙනි කාරණාව තමයි සම්පේ ධම්මා නාලං අභිනිවේෂායති. මේ ලෝකේ කිසිවක් අභිනිවේෂ කළ යුතු නැහැ. කියන්නේ සංහා දිට්ඨිමාන ආදී හෝ කවර ආකාරයකින් හෝ මම මම මගේ කියා හරි කවර ආකාරයකින්වත් ග්‍රහණය කරන්නේ අල්ලන්නේ උපාදාන කරන්නේ ඒක පසුබිම ඒක තිබෙන්නට ඕනේ භාවනාවේ සාර්ථකව පලව ගන්නට ඒ පසුබිමේ සිටලා ඒ අත්විවරමේ සිටලා තමයි භාවනාව නිරෝධනය එතකොට එසේ ඉඳලා සම්බන්ධ ධම්මං අඥානාති විශිෂ්ට ඥානයකින් දතේ ධර්ම දකින්නේ ඒක දෙවන කාරණා. නිවන් යන බලාපොරොත්තු තියෙනවා නම් විශේෂයෙන් දෙවන කාරණාව සම්බන්ධම්මම් පටිඥානාති මේ සියලුම ධම පිරිසිඳ දකින්නට පිරිසිඳ දැකලා මේ ධර්ම කෙරෙහි අනිච්ඡානුපස්සී විරති විරාගානුපස්සී විරති නිරෝධානුපස්සී විරති පටිච්චසමුප්පාදානුපස්සී විරති අනිත්‍යානුපස්සනාව විරාගානුපස්සනාව නිරෝධානුපස්සනාව සහ පටිච්චසමුප්පාදානුපස්සනාව කියන අනුපස්සනාව වෙන ආකාරයෙන් භාවනාව කරනවා නිරත වන්නට ඕන. නැතකින්චි ලෝකේ උපාදී ඉතිසෝ වදාන නොකලිත. ඔය කියන කර්ම පහ තමයි රහත් වීම දක්වාම යම් කිසි කෙනෙකු විසින් අනුගමනය කළ යුතු වන්නේ. ආපහු කියන්නම් මතක තබා ගන්න. කිසිවක් ලෝකයේ තියෙන කිසිම ධර්මයක් සන්නාදිතිමාන ආදී කිසිම අවරාකාරයකින්වත් අපි අභිනිවේෂ කරන්නේ අල්ලන්නේ පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි මේ ලෝකයේ සම්බන්ධම සීලෝම ධර්ම විශිෂ්ට නොවනින් අවබෝධ කරගන්න ඕනේ. තුන්වන කාරණාව ඒ ධර්ම පිරිසිඳ දකින්නට ඕන. ඊට පස්සේ අනිත්‍ය විරාග නිරෝධ පටිච්චසමුප්පාදන පස්සාව වඩනවා වඩන්නේ කොහොමද? මෙතකින් දී ලෝකයේ උපාදිත කිසිවක් උපාදාන කරන්නේ නැහැ. එහෙම කළොත් ඔහු ඒකාන්ත වශයෙන්ම නිවනට සම්බන්ධ වෙනවා උපමන ලබන්න පුළුවන් බුදුහාමුදුර මේ ආකාරයෙන් ඉදත් හැටි විශ්වම ඒ නිවන් මඟ පෙන්වන්නට වදාරලා තියෙනවා මේ මේ මේක මධ්‍යම නිකායේ සූත්‍රයයි මේ කරුණ දක්වන්නේ ඕල තණ්හා සංකේත සූත්‍රය එතකොට මිහිදී සබ්බ ධම්මං අභියානාති කියන එකට ඉස්සෙල්ලා තියෙනවා සියලුම ධර්ම දකින්නට ඉස්සෙල්ලා නාලං සබ්බේ ධම්මා නාලං අබිනිවේෂාය. මේ ලෝකේ කිසිම ධර්මයක් අල්ලන්නට හොඳ නෑ භාවනා කරන කෙනා විසින්. මොනවද සබ්බේ ධම්ම කිව්වොත් තමන්ගේ පංචස්කන්ධ ලෝකේ රූපේ තියෙන වේදනාව තියෙන සංකාර සංකාර විඥාන තමන්ගේ පංචස්කන්ධ ලෝකේ තියෙන. මේක මම කියලා හිතලා මගේ කියලා හිතා මේකට ඇවිල්ලා මේකට බැඳිලා මේක අල්ලගෙන කටයුතු කරන්න කියන්නේ භාවනා කරන තැනට අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ පරිපාකර පංචස්කන්ධ ලෝක තියෙනවා දුව සිටිනවා පුදාසිනා ස්වාමීසෝ භාර්යාවෝ නෑදෑයෝලාදී විවිධ අය සිටිනවා සමාජ දෙවිවරු ඉන්නවා බ්‍රහ්මයෝ ඉන්නවා ඒ අය සමහර අධේ කල්නොන් සමහර ඒ කිසිම සත්‍යයකවත් ඒ වගේම අජීවී වස්තුන් තියෙනවා ගෙවල් දොරවල් කාර් වාහන ආදී විවිධ වස්තුන් තියෙනවා පණ නැති අජීවී වස්තුන් කිසිවක් ඒ වගේම බුද්ධ ආගම නැත්නම් ජාතිය රටවැඩි ඒ සිත තුළ පවත්නා අගයක් ඇති ධර්ම තියෙනවනේ එවැනි ධර්මයක්වත් කිසිවක් අල්ලන්නට හොඳ මේ අල්ලන්නට හොඳ නෑ කියන එක අල්ලන්නේ නැහැ කියලා නිකන් සිතින් අතහරින්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ඒක අවබෝධයකින් යුක්තව මේක අවබෝධ කොහොම දුක්ඛ සත්‍ය වශයෙන් අවබෝධ කරගන්නට ඕන මේ සෑම දෙයක් තුළින්ම දුක්ඛ සමුදය සත්‍ය දැනිත කර දෙන බව දකින්න ඕනේ. තමන්ගේ පංචස්කන්ධයන්ව ශාසිත ගත්තොත් මේක තමයි ඒකාන්ත දුක්ඛ සත්‍ය කියලා අවබෝධ වන්නට ඕන මේ දුක ඇතිවන තාක් ඇතිවන්නේ යම් කිසි දුකක් ඇති වෙනවා නම් ඒ දුක ඇතිවන්නේ මේ පංචස්කන්ධේ පවතින තාක් පමණයි මේ සංකිටේන පංචපාදාන කන්දා දුක්ඛ මේ පංචස්කන්ධේ පැවැත්මයි දුක මේක තියෙන කන්න කවදාවත් දුකෙන් කෙලවරක් දකින්නට බෑ ඒක නිසා මේ පංචස්කන්ධ ඒකාන්ත වශයෙන් දුක්ඛ සත්‍යයක් වශයෙන් තේරුම් ගත යුතු පළමුව ඊට අමතරව මේ පංචස්කන්ධයේ තියෙන අපගේ පණ ටික තානේ ජීවිතේ රූපේ. මේක තියෙන නිසා තමයි මේ දුක් ඔක්කොම අපි අනුභව කරන්නේ අත්දැකේ. යම් කිසි කෙනෙක් මරණයට පස්සේ ඒ ඒ ශරීරය ඇසුරු කරන කිසිම දුකක් අනුභව කරන්නේ නැහැ. මොකද කිසිම දුකක් නැහැ. නමුත් නැවත තැනක උපදිනවා. ඒක නිසා නැවත ඉපදීම දුක් සමුදය සත්‍ය වෙනවා කෙසේ වෙතත්. ඒ නැවත ඉපදීමට හේතුවක් තියෙනවා. ඒ හේතුව ක්‍රියාත්මක වන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ තුල. ඒ වගේම මේ ප්‍රාණේ නැත්නම් ජීවිතේ රූපේ පණ ටික පවතින්නේ තමන්ගේ මේ රූපේ වේදනා සංඥා සංකාර වෙනවා කියන පංචස්කන්ධය තුළ. මේක ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යය. ඒක නිසා මෙතන දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් ක්‍රියාත්මක වන්නේ කියන එක ගැන තමාම පැහැදිලි ලෙස ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගන්න ඕනේ. මම මේ කියන්නේ නිවන් යන්නට මේ ජීවිතයේදී වහවහම නිවන් යන්නට අවශ්‍ය නම් කළ යුතු භාවනා ක්‍රමයක්. නැත්නම් මට සුජීත ඥානාපාන හරි මෙන්නේ හරි මොකක්ද තවනවා හිත ගැනීම නෙවෙයි මේක යම් කිසි පදනමක් ඇද්ද පදනමක් මත පිහිටලා යම් කිසි ඍජු මාර්ගයක ගමන් කිරීමක් එතකොට අවබෝධයකින් විවිධවයි ගමන් කරන්නේ අවබෝධයකින් තොරව නෙවෙයි ප්‍රඥා සම්ප්‍රිතවයි ගමන් කරන්නේ නුවණින් යුතුවයි ගමන් කරන්නේ එතකොට මේ පංචස්කන්ධ ලෝකෙම දුක්ඛ සත්‍යය සහ සමුදය සත්‍යය වශයෙන් දකින්නට ඕනේ ඒක නිසා ඒ ගැන අපි කල්පනා කරලා බලන්නට කොහොමද තමන්ගේ මේ ශරීරය තුළින් දුකක් ගෙන දුන්නේ කියලා මව කුසට ආපු දවසේ ඉඳලා මව කුසෙන් බියවුණු අවස්ථාවේ ඉඳලා මේ දක්වා කොයිතරම් දුක් ගැට කරදර කම්පටු වින්දද ඒ වගේම මේ ජීවිතයේ පවතින සාකල්ම කොච්චර අනාගතයේ තව තවත් දුක් විඳින්නට සිදු වෙනවද මරණ මොහොත දක්වාම මේ දුකේ කෙලවරක් නැහැ නේද කියන අවබෝධය මේ දුක ගැන අවබෝධ චිත්ත ලබලා කල්පනා කරලා සම්මර්ෂණය කරලා ඕනේ වෙනසලා තමාම තීරණයකට බහින්න ඕන මේක ඒකාන්ත වශයෙන් දුක් සත්‍යයක්මයි කියන්නේ. බොහෝ දෙනෙක් මේක දුක් සත්‍යයක් කියලා දන්නේ මේක ඉතින් සැප දෙයක් කියලා හිතාගෙන ඉන්නේ. කලාතුරකින් ওই ලෙඩක් දුකක් හැදුනාම නැත්නම් ප්‍රීවිත් රෝග දුකක් නැත්නම් අනුතරක් කරන දෙයක් වෙන දෙයක් ආවම මේක දුකක් කියලා දන්නවා. එයා ඊට පස්සේ දුක ඒගොල්ලන්ට අමතකයි. එහෙම නෙවෙයි මේක පවතින එකම දුක. පවත්තම් දුකම පවත්තම් සකම් මේක පවතින එකමයි දුක. මේක කවන්න එකක් දුක, පොවන එකක් දුක, වැඩ කරන එකක් දුක, නිදි කරන එකක් දුක, පිටිකටම ඉඳාගෙන ඉන්නටත් බෑ. ඉඳගෙන හිටගෙන ඉන්නටත් බෑ, ඉඳගෙන ඉන්නටත් බෑ, ඉඳගෙන ඉන්නටත් බෑ. විවිධාකාර රෝග පීඩා ඇතිවෙනවා, මැසිමඳු වදුක ආදී වෙන විවිධ රෝග මේ කරදර දුක් ඇති වෙනවා. ඒ වගේම සීතු උෂ්ණ වැඩි වාහන ස්වාභාවික වස්තුන් නිසා විවිධාකාර දුක් හැට ඇති වෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන් වලින් වෙනත් බාහිර සත්වෝ ඉන්නවා. ලෝකේ ඒ සත්‍යයන් නිසා විවිධ දුක් හැට ඇති වෙනවා. විශේෂයෙන් පාදේ දක්වා අනන්ත අප්‍රමාණ රෝග පීඩා හැදෙනවා. ජරා දුක් ඇති වෙනවා. අප්‍රේ සංයෝග දුක් ඇති වෙනවා. ප්‍රිය විප්‍රයෝග විවිධාකාර දුක් හැට මේ ශරීරයේ තියෙන තාක්කල් නිදින්නට කෙනෙකුට සිදු වෙනවා. ඒක නිසා මේකම තමයි දුක්ඛ සත්‍යය. එතකොට එහෙම දුක්ඛ සත්‍යයක් කියලා මේක තේරුම් ගත්තොත් හරියටම මේක කෙරෙහි ඇලෙන්නේ මේක අත්හරින්නට ඕනේ කියන අවබෝධය ඒ වගේම මේක කෙරෙහි ඇලියදී බැඳි බැඳි හිතීම නිසා තව තවත් දුකමයි ඇතිවන්නේ. තව තවත් සංසාරෙමයි නිබක්නවන්නට සිදුවන්නේ සසර දුකමයි අපට අත්වන්නේ කියන අවබෝධය තියෙනවා නම් මේක දුක්ඛ සමුදය සත්‍යය කියලා තේරෙනවා නම් ඒ දුක්ඛ සමුදය සත්‍යය කියන එක කරකිනවා දුක්ඛ සමුදය සත්‍යය දිනු කරන්න යන්නේ නැහැ. මේ අවබෝධය නැති නිසා ඒ අවබෝධය නැතිකමද කියන්නේ අවිද්‍යාව කියලා. ඒ අවිද්‍යාව නිසා තමයි මේ ආකාරයෙන් මේ ලෝක සත්‍ය දිගින් දිගට නැවත නැවත ඉපදෙන්නේ සංසාරේ ගමන් කරන්නේ. ඒ වගේම මේ ලෝකයේ තියෙන සෑම දෙයක්ම දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් දකිනවා. ඇහැට පෙනෙන රූපයක් උදාහරණයක් වශයෙන් ගන්න. මේ රූපේ දැක්කාට පස්සේ ඇහැට පෙනෙන රූපයක් නම් ක්‍රියාවරමුණක් දැක්කත් ඒකට හැදෙනවා හොඳයි ලස්සනයි ආදී වශයෙන් අරගෙන ඒක ආස්වාද කරනවා. විවිධාකාර කායික වාචික මානසික ක්‍රියාවන් සිදු කරනවා. ආ, ඒ වගේම තමාට අනිෂ්ට රූපයක් නම් තමා අකමැති රූපයක් නම් ඇහැට දැක්කේ. ඒ තුලිනුත් ඒක කෙරේ ගැටෙනවා, එපා වෙනවා, කලකිරෙනවා, නොරුස්සනවා. නොසතුටටපත් වෙන අය තුළින් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාරයේ කියන ලබන කයින් වචනයෙන් සිටින් විවිධාකාර අපසර සංකල්පනාවන් දැක්ක කරගන්නවා. මේ සංකල්පනාවන් තුළින් නැවත නැවත ජාතියකින් දෙනවා, නැවත නැවත ඉදීම රසලකට ලබා දෙනවා. මේ විදිහටයි කනට සද්දයක් වුණත් ඒවත් ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දීමට හේතු වන ධර්ම. ලෝකේ යන්තා කෝප තේනවා නම් සමාගිය භාර්යාව වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, අම්මා තාත්තා වෙන්න පුළුවන් කවරෙක් වුවත් මේ සෑම රූපයක්ම දුක් සමුදය සත්‍ය ජනිත කර දීමට හේතු වන ධර්ම. මේ දි විශේෂයෙන් තේරුම් ගත යුතුන්නේ මේ කිසිම ධර්මයක් දුක් සමුදය සත්‍යයක් නෙවෙයි. නමුත් තමාගේ තියෙන නොදත්කම නිසා මොඩකම නිසා මේවා දුක් සමුදය සත්‍යයක් බවට පරිවර්තනය කර ගන්න තමා විසින්. ඒ වගේම ලෝකයේ තියෙන සෑම සත්‍යයක්ම දුක් සමුදය සත්‍යයක් වෙනවා. සෑම ගඳක්ම, සෑම සුවඳක්ම, සෑම රසක්ම, සෑම කයට දැනෙන ස්පර්ශයක්ම ඒ වගේම මනස දැනෙන සෑම අරමුණක්ම දුක්ඛ සමුදය සත්‍ය වන්නට පුළුවන් තමාගේ නොදත් නිසා මේ උක්කු ලෝකේ යන්තා ධර්ම කියන මේ හැම එකම දුක්ඛ සමුදය සත්‍ය විය හැකි තමාගේ නොදත්ම ක්‍රියාත්මක වන විට ඒක නිසා නැවත නැවත ඉදීමට නැවත නැවත ජාතිකකට පත් කරවීමට මේ ධර්ම හේතු මේ අවබෝධයෙන් හරියට තියෙනවා නම් මේ ලෝකයේ තියෙන සෑම එකක්ම දුකක් දුක්ඛ සමුදය සත්‍ය කියලා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා වටහා ගන්නවා නම් එතකොට මේවා කෙරෙහි අපි අභිනිවේෂ කරන්නේ තණ්හාවෙන් අල්ලන්න යන්නේ නැහැ, දිට්ඨියෙන් අල්ලන්න යන්නේ නැහැ, මානෙන් අල්ලන්න යන්නේ නැහැ. මම කියලා ගන්නෙත් නැහැ, මගේ කියලා ගන්නෙත් නැහැ. වෙන කවර ආකාරයකින්වත් අල්ලන්නේ සිතින් මේවා අතහරිනවා. මේ අතහැරීම මූලික පදනමක් භාවනාව දියුණු කරගන්නට යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ මූලික පදනම තමයි සිත තුළ ඇති කරගත යුතුයි. බෝධයෙන් භාවනා කරනකොට ওই මූලික අත්විවරම හරියට සකසා ගන්නෑ. ඉතින් ලෝකේ හුඟාල් දේවල් අල්ලගෙන තමයි භාවනා කරන්නේ. ඒවා අත්හැරලා මේ අය කල්පනා කරනවා මේව අත්හැරලා කොහොමද අපි ජීවිතය ගත කරන්නේ. ඒක වෙනම කාර්යයක්. අතහැරලා ජීවිතය ගත කරන්නට බැරි එක වෙනම කාර්යයක්. භාවනා කරන කාල පරිච්ඡේදය තුළදී මේ සියල්ලම අත්හරින්නට ඕන. එහෙම නැතුව ඒවා බදාගෙන කටයුතු කරන්න ගියොත් එහෙනම් භාවනාව දියුණු කරන්නට උඹා කල් යනවා. අම්මාට නොහැකි වෙනවා. එතකොට මේ අය මරණ මොහොතකට ජීවිතේ කවදාවත් දවස මරණයටපත් වෙනවා. මේ මරණයටපත් වෙන විට මේ ඔක්කොම දේවල් අතහරින්න සිද්ධ තමා කොච්චර ඇලුම් කළා තමන්ගේ අම්මලා තාත්තලා අතහරින්න ස්වාම පුරුෂ භාර්යාව වතන්නේ දුව දරුවෝ අතහරින්න වෙනවා. ඒවන දොරවල් යම්පාත් දේවල් දීපල තියනවා නම් කොච්චර තමා ආශා කළත් කොච්චර බැඳී හිටියත් කොච්චර ආදරය කළත් ඔය ඔක්කොම දේවල් හැම කෙනෙක්ම අතහැරලා යන්නට වෙනවා. ඒක ඒකාන්තයෙන්ම සිදු කළ යුත්තක්මයි. ඒ හැර වෙන විකල්පයක් ඒ සඳහා නැහැ. සම්මානියත වශයෙන්ම අතහැරලා යනවා. මේ ආත්මෙ තිබ්බ ඔක්කොම දේවල් අතහැරලා දාලා නෙමෙයි. මේ ආත්මෙ කිසියෙක් හදන්නේ අපිට. ඒ ආත්මය අම්මලා කියන තාත්තලා කියන සොවිත සොවිතන් භාර්යාවරු දරුවෝ කියන ගෙවල් දරුවා ඉඳකන් අම්මාදී යන්තා දේපල තුනක්. ඒව කිසිම දෙයක් හදන්නේ නැහැ. ඒව ඔක්කොම අද අතහැරලා දාලා ගියාස්සෙන්න. මේ අද තියෙන අද සිටින සෑම දෙයක්ම අපි අධ්‍යයනල යා යුතු දවසක් වෙනවා යා යුතු වේලාවක් වෙනවා එදාට සියල්ල මාර්ගය මේ අවබෝධය ඇති කරගන්න මරණානුසුති භාවනාව වඩන්න ජීවිතය අනියතෝ ධර්මයක් මරණය නියතෝ ධර්මයක් ජීවිතය අනියතෝ ධර්මයක් මරණය නියතෝ ධර්මයක් විවිධාකාරයෙන් මරණයෙන් පත් වන ආකාර ගැන කල්පනා කරන්නේ ඒ කියන්නේ සමහරට ආශ කිවිල මැරෙන්න පුළුවන්, කර්මය කිවිල මැරෙන්න පුළුවන්, නැත්නම් ආශ කර්ම දෙකම කිවිල මැරෙන්න පුළුවන්, අපාලේ මැරෙන්න පුළුවන්, සමහරට ගේ කිවිල මැරෙන්න පුළුවන්, නැත්නම් ඉන්ද්‍රිය පිටිය මැරෙන්න පුළුවන්, සමහරට බෙල්ල කිවිල කර නැත්නම් පිටිකාර වලට යක් කියලා නැත්නම් භෝග පීඩාවට වඳුන් ගිලා, පස්ස විස කැරිලා විවිධාකාර මේ මරණය සිදුවන්නට පුළුවන්. ඒ වේදාකාරයෙන් මරණයට සිදුවන ආකාරය දකින්න පළමුවෙන්ම මරණානුස්සතිය සූදානම් කරනවා. ඊට අමතරව අතීත භවවලදී කොච්චරනම් මේ මරණයට අපි පත් වෙලා තියෙනවද කොයි ආකාරයෙන් නම් මැරිලා තියෙනවද කියලා කල්පනා කරමු බලන්න. ඊට සංගල් සත්‍ය වෙලා ඉපදුනාට පස්සේ කොයි තරම් කොයි ආකාරයෙන් නම් මරණයට පත් වෙලා දුක් විඳද කියලා කල්පනා කරන සමහරට බලෙන් මැදගෙන ගිහින් දෙන්නවත් කන්නේ. සමහරට පණ පිටින් මල්ලාගෙන කොට කොට කෑලි කෑලි කඩ කඩ කන්නේ. අනිත් පඬු අරවා මේවා කෑලි කෑලි කඩ කඩ කන්නේ. සමහරට හුස්ම ගන්නට බෑ වතුරෙන් සත්තු උඩට ඇදලා දානවා. මේ විදිහට විවිධාකාර දුක්ඛයට බෙදලා අනන්තවත් අප්‍රමාණස්මයක් ලැබෙනවා. ඒ වගේම പ്രേත ලෝකවල කන්ට නැතුව බොන්නට අඳින්නට බොහෝ දුක් විඳලා ඉඳලා නැවත මැරෙන නැවත പ്രേත ලෝකෙ ඉඳිපිදී ගමන් කරන අවස්ථා තියෙනවා. පායවල එක දිලව අනන්ත ප්‍රමාණ කියන්න බැරි දුක් වෙන අවස්ථා තියෙනවා. මේ ආකාරයෙන් ඒ ඒ සත්ත්ව භවවලදී අතීතයේ ඉපදෙන අපි කොයිතරම්නම් දුක් ස්කන්ධයක් වින්දද කියලා දකින්නට ඕනේ. තමා මිනිසෙක් වශයෙන් ඉපදුනත් කොයිතරම්නම් මරණ මොහොතේකට පත් වෙන මරණ මොහොතේ පත් වුණාට පස්සේ කොයිතරම්නම් දුක් ගැහැට කරදර පීඩා වින්දද මේ ජීවිතයේ පවතින තාක්කල් මේ සංසාරයේ වසන්තාකල් මේ මරණ දුකින් ගැලවෙන්නට හැකියාවක් නැහැ නේද කියන අවබෝධය ඇති කරගන්න. ඒ එතකොට මේක ඒකාන්ත වශයෙන්ම නැවත නැවත ඉපදීපදී මෙරි මෙරි යන ගමනක්. ඒක නිසා මැරෙනකොට මේ පෞද්ගලික ආත්මවල තිබිච්ච දේවල් ඒ ඒ අවස්ථාවල සිටපු අය ඒ අම්බලමේ ඉන්න අය අත්හැරලා තවත් අම්බලමකට යන්න ආශේ සියල්ලම අත්හැරලා ගියා වගේ මේ తాවකාලික සම්බලවක දැන් සිටින මේ සෑම කෙනෙම සෑම දෙයක්ම අත්හැරලා දාලා තවත් තැනකට යනවා නේද මේ විදිහට මරණ දුකක් මට මරණ දුකකට මුහුණ පාන්නට සිදු වෙනවා නේද කියන අවබෝධය ඇති කරගන්න. භාවනාව කිරීම තුළින් නිකන් ජීවිතය නියතයි මරණය නියතයි කියලා කිසිම පමණ ප්‍රමාණවත් නැහැ. මේ විදිහට වෙන්ව වෙනකොට අපි අවබෝධයක් ඇති කරගන්නකොට දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් තමයි ලැබෙනවා මරණම්පි දුක්ඛම් කියන එක ගැන. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තෝ නිවන් ලබන්නට බෑ. එතන ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, මරණයේ දුක්ඛ කියන එක පිළිබඳව අවබෝධයක් ඇති වෙනකොට දුක්ඛ සත්‍ය ගැන අවබෝධයක් ඇතිවන්නේ. ඊට අමතරව මේවා අතහැරලා යන්නට වෙනවා කියන අවබෝධය ඇති නිසා මේවා කරේ තියෙන අනවශ්‍ය ආකාර බැඳීම අඩු කරගන්නට ඕන. අපි මේවා තණ්හාවෙන් පත්තාගෙන කරේ තියාගෙන නැත්නම් නිරෝධ සත්‍යය. ඇලිලා දිවි වෙලා පැහැදර වෙලා ඒකටම බැඳලා කටයුතු කරන්නේ. ඒක නිසා මේවා අඩු කරගන්නට ඕන. භාවනා කරන කෙනෙකුගේ සිත තුළ ඕනෑම දෙයක් ඕනෑම අවස්ථාවකදී ඕනෑම කෙනෙක් ඕනෑම අවස්ථාවකදී සිතින් අත්හරින්න පුළුවන් ශක්තිය තිබෙන්න. ඒ බව අවබෝධය තුළින් මේක කරන්නේ. වලෙන් කරනා නෙවෙයි. කිසිම දුකකුත් නැහැ මොකුත් නැහැ. ඕනෑම දායක ඕනෑම දෙයක් ඕන කෙනෙක් අතහරින්න පුළුවන් ශක්තිය දෙන්න පුළුවන්. මේවා පිළි බැඳි බැඳි ඇලි ඇලි තණ්හාවෙන් යුතුව කටයුතු කර කර ඉඳලා තමයි සංසාරේ සංසාරයට ගමන් කරේ, ජාතියෙන් ජාතියට මේ සසර ගැට ගැසුනේ. ඒක නිසා මේ தත්ත්වයෙන් හරියටම තේරුම් ගන්න මරණානුස්සති භාවනාව පළමුවෙන්ම කරන්න පරමානුස්මත භාවනා කරනකොට මේ ජීවිතය අනියතයි මරණය නියතයි කියන සිතින් කොහොමවත් ප්‍රමාණවත් වන්නේ මේ මරණ ආකාර ගැන සිහිපත් කරන අතීතයේ මැරිච්ච ආකාර ගැන සිහිපත් කරන කොයි තරම්නම් දුකක් වින්දද කියලා කල්පනා කරන මේ ජීවිතයේ නියත වශයෙන්ම කොයි ආකාරයෙන් තමයි මරණය සිදුවේද කියලා දන්නේ නැහැ අනන්ත ප්‍රමාණ සම්බ දුක් විඳින්නට සිදු වෙනවා නේද කියලා කල්පනා කරන මේ සියල්ල මට අතහැර දාලා යන්න බැහැ කවුද අපිට පිට වෙන්නේ මරණය අම්මා වෙනවද පිට වෙන්න තාත්තා වෙනවද පිට වෙන්න ස්වාමි පුරුෂයෙක් වෙනවද භාර්යාවක් වෙනවද වෙනනම් වෙන වෙන නෑදෑයෙක් මිත්‍රෙකෝ වෙන කවරෙක් හරි සමාන පිට වෙන්න තියෙනවද මේ ඉස්සලාවක් වල කවුරුත් එහෙම පිටට ආවෙත් නෑ මේවත් මෙහෙම පිටට එන්නේත් නෑ එන්න දෙයක් මොකුත් නෑ තමාගේ පිට තමා විශ්ම සොයාගත යුතුයි මේවා කෙරේ ඇදී ඇදී බැඳි බැඳි ඉඳලා ඒවා කෙරේ ඒවට ඇලිලා බැඳලා සංස්කාර ප්‍රැස් කරගෙන අකුසල විශේෂයෙන්ම අකුසල සංස්කාර ප්‍රැස් කරගෙන අපි මේ දහදොස් විඳිනකොට අර කලින් නැණියනේ හිටපු කිසි කෙනෙක් අනේ අපි නිසා නේද මේ දුක් විඳ කියලා කියන්නේත් නැහැ හිතන්නේත් නැහැ දන්නේත් නැහැ. ඒ අය අපගේ දුකෙන් කොටස ලබා ගන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ පැත්තකින් දී අපි අපේ දුක් අපි දෙනවා. මේ යථා සත්‍යය හරියට තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. එතකොට මේ මරණය ගැන සිහිපත් කරලා ඒ ආකාරයෙන් දුක් සත්‍යයක් දකිනවා මීට අමතරව මේ සියල්ලම අතහැර දානවා නම් මේ වැටි අකේ මොකද්ද මේ වැටි සාරය මොකද්ද මේ වැටි වටිනාකම මොකද්ද කියලා කල්පනා කරනවා අද අපි දුම් මහා තට්ටු දෙක තුනක උසාල ගේට ඉන්න හොඳට එයා කන්ඩිෂන් කරලා ඔක්කොම සුකෝම වුණා. පිට නැරලා මේක ඔක්කොම අතහැරලා යනවා. ඉතින් ඔය ඉන්නේ එකේ අපි හිතින් අල්ලන්න දෙයක් තියනවාද ඒක අගය කරන්න තියනවාද ඒකේ වටිනාකමක් තියනවාද ඒ తాවකාලික ඉන්නකම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න අය ආරක්ෂා කරනවා නඩත්තු කරනවා ආරක්ෂා මේ කරන දේවල් කරනවා ඒ කරාට ඒවායින් යථා තත්ත්වයේ තේරුම් අරගෙන සිටි තමන්ගේ දෙමාපියන් සහෝදර සහෝදරයන් සාම්ප්‍රදායික බහරයන් දරුවන්ට කළ යුතු ඉක්ම මේ ආකාරයෙන්ම කළ යුතුයි මේක කරා කිව්වන්ට මේ භාවනා කරලා කියලා බෑ ඒවා ඒ ආකාරයෙන්ම කරන්නට බෑ ඊටත් කලින්ටත් වඩා හොඳින් කරන්න ඕන ඊටත් අමතරව ඒ අයට ආදරෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න ඕනේ වචන වලින් ප්‍රකාශ කරන්න නමුත් Tamange සිත තුළ අවබෝධය දෙන්න ඕනේ මේ සියල්ලම දුක්ඛ සමුදය සත්‍යයක් මේ සියල්ලම මට අතහැර දාලා යන්නට වෙනවා මේ සියල්ලම කවදා හෝ දවසක අතහරිනවා කියන්නේ මේක හරියට ප්‍රගුණ කරලා කිව්වොත් එහෙම සත්‍ය වශයෙන් මරණ මොහොතේ පත්තන විට ඒකාන්තයෙන්ම මේවා ගැන අවබෝධයක් තියෙන නිසා කිසිම බියක් සැකක් නැතුව කිසිම ආදරයක් බැඳීමක් නැතුව මේ ඔක්කොම දේවල් අතහැරලා යන්න පුළුවන්. එසේ නොහැකි කෙනෙක් තමාගේ භාර්යාවට ඇරුණොත් පුතාට ඇරුණොත් දරුවට මන කවදාවත් දෙයකට ඇරුණොත් ඒ කංගසෙන් ප්‍රේත ලෝකවල දැන් තැන්වල තමයි අපදී. මෙහෙම කළාට පස්සේ අත්වශයෙන්ම සුදුති ගාමී වීමටත් ඒ කුසල ශක්තිය නියත වශයෙන් උපයෝගී කර ගන්නට පුළුවන්. මරණ මොහොතේදී සියල්ල අතහරින්න පුළුවන් ශක්තිය ලැබෙන නිසා උපාදානයකින් දුර ආසාවකින් දුර බැඳීමකින් දුර සියල්ල අත්හැරන්න පුළුවන් මිනිස් ලැබෙන නිසා මෙන්න මේ ආකාරයෙන් මරණානුස්මති වෑනේ භාවනාව මූලික වශයෙන් මේ අය ප්‍රගුණ කළ යුතු වන අර ලෝකයේ තියෙන සියලුම දේවල් දුක්ඛ සත්‍යයක් සහ දුක්ඛ සමුදය සත්‍යයක් වන ආකාරයේ තේරුම් අරගෙන මේ කිසිවක් උපාදාන කළ යුතු නැහැ කියන ඇදීම ඇති කරගන්න මගේ රට කියලා අල්ලන්න දෙයක් නැහැ. මගේ ජාතිය, මගේ සිංහල ආගම, බෞද්ධාගම ඌව අල්ලන්න දෙයක්ුත් නෙවෙයි. නැත්තම් කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ ඌව අල්ලන්න දෙයක්ුත් නෙවෙයි. බුද්ධ ආගම ඒ වගේ එහෙම දෙයක් අල්ලන්නත් අවශ්‍යකමක් නැහැ. මේ සියල්ලම මේවා කොහොම සිත තුළ තියෙන සංස්කාරක පිළිද ධර්ම පමණයි. මේවා සිතින් අතහරිනවා මේවෙන් ඇති වැඩ නැහැ. මගේ සිත දිනු කරලා මම නිවන් යන්නට නම් මේ සියල්ල අතහැර යුතුයි කියන හැඟීම ඇතුව ඒවා කෙරේ සම්පූර්ණයෙන්ම අතහැරීම පුරුදු කරන්න සබ්බේ ධම්මා නාලන්න පිළිවේසාය. කිසිවක් අභිනිවේෂ කරන්නේ නිවනවත් නිවන ගැන අපේක්ෂාවක් නෑ ඒකවත් අල්ලන්න දෙන්නේ ඒක ලැබෙන වෙලාවක් ලැබෙයි. ඒකවත් අවශ්‍ය නැහැ. මොහ ලෝකෙ කිසිම ධර්මයක් කෙරේ අල්ලන්නේ සිතින් අතහරින. මෙසේ සිතින් අතහරිනවා කිව්වට මේවා අතහැරලා මේ පැත්තකට වෙලා ඔක්කොම අතහැරලා දාලා මේ කැලේකට ගිහිල්ලා එහෙම ඉන්න වාගේ කන එකක් නෙමෙයි මේ කියන්නේ කොහොම දේවල් කියන්නේ අපේ සිතින් තමන්ගේ ගෙදර තියෙන තුරන් ගෙදර තමාගේ සිතේ ඇලීමක් නැත්නම් තට්ටු කතාවක මහා මාළිගාවක් කියත් ප්‍රශ්නයක් නැහැ කිසිම ඇලීමක් බැඳීමක් නැත්නම් ආශාවක් නැත්නම් මේ ඇදීම බැඳීම කියන නිවස නෙවෙයි තමා පාවිච්චි කරන භාණ්ඩයක නෙවෙයි පරිහරණය කරන යම් කිසි වස්තුවක නෙවෙයි. ඒ ඇදීම ඒ බැඳීම කියන්නේ තමා විශ්ිත තුළ මේක තේරුම් ගන්න. ඒ වගේම තමන්ගේ දරුවන් කෙරෙහි ඇලීමක් බැඳීමක් වෙනවා නම් ඒ ඇලීම බැඳීම තියෙන දරුවා තුළ නෙවෙයි. තමාගේ සිත තුළ. ඒක නිසා මේ සිත තුළ ක්‍රියාත්මක වෙන්නේ මේ තත්ත්වය හරියට අවබෝධ කරගන්න හැබැයි ලෝකයක් වෙන්නන් දෙපා. තමා ඇසුරු කරන අය වෙන්නන්නට බා තමාගේ සිතේ ස්වરૂපය මොකද එතකොට පෞද්ගලික තරම් අඳුරට අවල් වීමට ඉඩ තිබෙන නිසා ඒ නිසා තමන් අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා වෙනදා වගේම ඒ අයට සලකනවා කතා කරනවා කිසිම වෙනසක් දක්වන්නේ නමුත් තමන් දෙදින් දකිනවා මේ ඔක්කොම දුක් සත්‍යයක්ය මේ ඔක්කොම දුක් සමුදයක්ය දුක් සමුදය සත්‍යයක් වන්න දීද පුළුවන් තිබෙන දේවල් කියලා තමන්ගේ පුතේ උදාහරණයක් ගන්න කොයි තරම්නම් දුක් ගොඩක් තමාට ඒක ලබා දුන්නද කියලා මහා විනිකම්ට පුරන්නාසේ ඒ පුරුවට පස්සේ ඔක්කොම එතන ඉන්නවනම් යම් කිසි සත්‍යයකට විශාල දුකක් ලැබෙන්නාසේ ඒ ඒ පුත්‍රශනේ ඇදීච්ච තම විශාල දුක් තමයි Tamanda දැනට කර දෙන්නේ ඕනම තත්යකදී ආදරේ බැඳීම ඔක්කොම දේවල් වලින් ඇතිවන්නේ වෙන දුක්මයි ඉතින් මේක ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ මොකද හිතන්නේ ඒක මේ සැප ලබා දෙන දෙයක් සැපේ ලබා ගැනීමට හේතු වෙන දෙයක් කියලා මොකද මේ දුක්ඛ සමුදය අඥානං දුක්ඛ සමුදය ගැන නොදක්කම නිසා. ඒ වගේම මේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යඥානං දුක නිරුද්ධ කිරීමට නම් ධ්‍යාන යාමට මේ සියල්ලම අතහරින්නට ඕනේ කියන අවබෝධයක් නැති ඒ මෝඩකම සිතේ තියෙන නිසා මේ ආකාරයෙන් අල්ලාගෙන කටයුතු කරනවා. එම නිසා මේ පැහැදිලි අවබෝධය පිටාගෙන මේ සියලුම දේවල් අතහරින්නට පුළුවන් අතහරින්නට එක උපායක් තමයි අර මරණයේ සියල්ල අතහැරෙන ආකාරය සිහිපත් කිරීම. ඊට අමතරව ඒකයි ප්‍රමාණවත් නැති මේක දුක්ඛ සත්‍ය වශයෙන් තේරුම් ගන්නවා දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් තේරුම් ගන්නවා එහෙම තේරුම් ගත්තාම අතහරින්න පුළුවන් අර මරණය සිහිපත් කරලා අතහරිනවට වඩා ඒක ටිකක් ගැඹුරු එකක් ඊටත් අමතරව මේ එකක්වත් තමාගේ දේවල් නෙවෙයි අපි කොච්චර මගේ පුතා මගේ දුව මගේ අම්මා මගේ ගේ කියලා හිතුවද ඒක තමන්ගේ හිත තුළ තියෙන හැඟීමක් විතරයි වෙන මොකක්වත් නැහැ එතන මේක මේ අය කොච්චර කිව්වත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒක සත්‍ය එකයි. මේක හිත තුළ තියෙන හැඟීම සංකල්පනාවක් විතරයි. මේ ලෝකෙ කිසිම දෙයක් තමන්ගේ නෙවෙයි. තමන්ගේ ඇඟත් තමන්ගේ නෙවෙයි. තමන්ගේ සිතත් තමන්ගේ නෙවෙයි. හේතුඵල නම් ඇති වෙන නැති වෙන ධර්ම. මේවා මගේ කියලා අල්ලන්නේ මෝඩකම තියෙන නිසා විද්‍යාව කියන නිසා දැන් රාතන් වාසිය කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරලා මම කියන හැඟීම සම්පූර්ණයෙන් නැති කරලා සිටිනවා. ඒ කියන්නේ ඒක ඒක ඇත්තට වශයෙන්ම මම කියලා කෙනෙක් ඉන්නවා නම් එහෙම නැති කරන්නට බෑ. නමුත් මේක නැති වන්නේ සිත තුළ තියෙන සංකල්පනාවක් හැඟීමක් සංඥාවක් පමණක් මගේ කියන හැඟීම එහෙමනේ සංඥාවක් පමණක් වන නිසා. ඒක නිසා මේක තේරුම් ගන්න මේ කිසිවක් මගේ නෙවෙයි මට ඕන විදිහට හසුරවන්න පුළුවන් දේවල්. ඒක නිසා ඒ වගේ ඇලෙන්නට වඩා බැඳෙන්නට වඩා මේව අත්හරිනවා කියලා අත්හරින්නට පුරුදු වන්න මේ අත්හැරීම තමයි නචකින්ච ලෝකේ උපාදීති කියලා බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨාන සූත්‍රේ පුරාම කියන්නේ කිසිවක් උපාදාන කරන්නට එපා කිසිවක් උපාදාන කරන්නට එපා කියලා නාඤ්ඤත් සබ්බ නිස්සග්ගසොත්තින් පාඨාන් පාණිනම් කියලා බුදුහාමුදුරුවෝ කියලා ප්‍රකාශයක් තියෙනවා මේ සියල්ලම අතහරින්න නැතුව කාටවත් නිවන් ලබන්නට පුළුවන් කියලා මා කියන්නේ නැහැ කියන අදහස ඒක නිසා මේ මූලික පදනම ඉස්සල්ලාම ඇති කරගන්න මේ සියල්ලම සිතින් අතහරින්න පුරුදු වන්න ඕනෑම දෙයක් කෙනෙක් නින්දා කළා කියමු අතහරින්න කිසි කෙනෙක් ප්‍රශංසා කළා කියන්නේ මං කියන්නේ දැන් මට මොකද දෙනෙක් ප්‍රශංසා කරන හැම විටම මං සිතන්නේ ඒ අයගේ සිතුවිලි ඒ අයගේ වචන මං කියන්නේ යම් බොහෝ දෙනෙක් සමහරට නින්දා අපහාස කරන්න පුළුවන් ඒත් ඒ අයගේ සිතුවිලි මගේ වචන මගේ සිතුවිලි නෙවෙයි ඒ අයගේ අදහස් මට මත ඕන කෙනෙකුට ඕන අදහසක් ඇති කර ගන්න පුළුවන් හොඳයි කියන්නත් පුළුවන් නරකයි කියන්නත් පුළුවන් ඒවා ඔක්කොම අනුන්ගේ සිතුවිලි අනුන්ගේ දේවල් තමන්ගේ දේවල් නේ මේ විදිහට ලෝකෙ කිසිවක් කෙරෙහි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව පුළුවන් තරම් දුරට උපේක්ෂිතව අතහරින්න පුළුවන්. ඒක මූලික පදනම එසේ කරාන් පස්සේ භාවනා දිනු කරන්න පුළුවන්. එතකොට මේ අතහැරීම පුරුදු කිරීමයි මරණානුස්සති භාවනා නිස්පරිදි කිරීමයි දැන් මේ අය ඊට පස්සේ කරන්නේ. හොඳයි අද මේ දක්වා කීප එක ඇති මේක තව ඉදිරියට කරන්න තියෙනවා. විස්තර කරන්න තියෙනවා. අද අපි මේ විස්තර කළේ සබ්බේ ධම්මා නානන්ද විදේශායක කියන වචනේ පමණයි. කිසිවක් අභිනිවේෂ කළ යුතු නැහැ කියන්නේ. සංහා දිට්ඨි මානානි වශයෙන් කිසිවකින් අල්ලන්න සුදුසු නැහැ කියන්නේ. සබ්බේ ධම්මා අභිඥානාති සියලුම ධම්ම විශේෂ ඥානකින් දකින්නට ඕන කියන කතාව තියෙනවා. සබ්බන් ධම්මං පරිඥානාති ඒ වගේම සියලුම ධම්ම විශ්ලේෂණ පිරිසිදු දත්තේ තුල කියන කතාව බෝධ කරගත්තේද ඒ වගේම අර අනිච්ඡාන් පස්සේ විරාගාන් පස්සේ නිරෝධාන් පස්සේ පටිච්චසමුප්පාදන් පස්සේ කියන ඒ අනුපස්සනාවම වැඩෙන ආකාරයෙන් භවනා කළ යුතු ආකාරය ඉගෙන ගත යුතු වෙනවා ඒ ටික කරනකොට අපිට නිවන් මඟ ගමන් කරලා නිවන් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා එසේම හැකියාව වාසනා සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේකේ ධර්ම ශාස්ත්‍රය මේ සරලම ශාස්ත්‍රය දෙන්න අපි නිම කරන්නේ හොඳයි එහෙමනම් කල්පනා කරන බුදුරජාණන් වහන්සේ පොත් පෝජා කරලා සංඝයාට දාන කියන විදිහට නම් ධර්මය ශ්‍රවණය කරා මේ අසඳ සේවන කරන තේරුම් සත්‍යයෙන් අපට ඒ කාණ වශයෙන් මේ සියලුම ධර්ම අතහැරීමෙන් තුළින් ලබන්නා වූ අමාමහණෙනි සංසීම වාසනා සත්‍ය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ